අවසරයි ස්වාමීන් වහන්ස. අත්‍යවම නීති රීති පැනවීම සම්බන්ධයෙන් කතා කරන වෙලාවේ මට මේ ඉතිසලත් විච ප්‍රශ්නයක් මතු වුණා. මේ මේක ඇත්තටම පාත්‍රකාල ඍජු ලෙසම අදාළ නැහැ. පරිහ අපරිහානී ධර්මවල කියවෙනවා මේ නොපැනූ නීති රීති නොපැනවීම සහ පැනූ නීති රීති කඩ නොකිරීම කියලා. ඒක අපේ දැන් ස්වාම දැන් බුදුරජාණන් වහන්සේගේ සංඝ සමාජයට මම හිතන්නේ ඒක අදාළ නැහැ බුදුරඳුරු ඒක පැනවෙ නැත්තම් වෙන කෙනෙක් කවටවත් නැහැනේ එතකොට දැන් මෙතනදී මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට පේනවා එක එක දේශපාලනික හෝ ලෝකීය තත්ත්වයන් වෙනස් වෙනවා, තාක්ෂණික දේවල් වෙනස් වෙනවා. එතකොට මේ නීති රීති අලුත් කරන එක හොඳ නෑ කියන එක වෙන්න බැහැනේ මේ කියන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ නැත්තේ? එතන දැන් සංඝ සමාජය සම්බන්ධව නම් තථාගතයන් වහන්සේ නීති පැනවුවට පස්සේ ආය සංඝයාට නීති පනවන්න බෑ. විනය ප්‍රඥප්ති පැනවීම සම්බන්ධ පූර්ණ බලතල අයිතිය තියෙන සම්මා සම්බුදු කෙනෙක්. ඊට පස්සේ සංඝයාට පුළුවන් යම් යම් ප්‍රඥප්ති හදාගන්නට ඒවා තමයි කලින් කලට කතිකාවක් හැටියට රජුත් මුල් කොටගෙන පනවගෙන තියෙන්නේ ඒවා සමස්ත විනය ප්‍රඥප්ති වලට එකතු වෙනවා නෙමෙයි ඒ ඒ කාලෙන් කාලෙට ඒ සංඝ සමාජයේ සුරක්ෂිත බව සඳහා පනවා ගන්නා දේ. ඒතර රටක් හැටියට ගත්තාම ඒ රටේ යම්කෙසේ ආදි මුතුන් මිත්තන් යම් ප්‍රමාණයකට නීති රීති පනවලා තියෙනවා නම් ඒවා ඒවා පවත්වාගෙන ඉවිත් තියෙනවා නම් දීර්ඝ කාලයක් මුළුල්ලේ ඒවා නිසා රට හොඳින් පැවතිලා තියෙනවා නම් අපි ඒවා වෙනස් කරලා අලුත් ඒවා පනවන්නට යාම යෝග්‍ය නැහැ. එතකොට ඒවා තවදුරටත් යාවත් කාලීන කිරීම වශයෙන් නීති රීති පනවන්න වෙනවා කොහොමද? ඒ මොකද දැන් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විනය ප්‍රඥප්ති පැනෙවුවහම පස්සේ කාලෙක ඒවයින් වෙන වෙන තව අමතර කරුණු මතුවෙනවා. ඒ අමතර කරුණු මතුවෙනකොට බුදුරජාණන් වහන්සේ අනුප්‍රඥප්ති පනවලා තියෙනවා. තථාගතයන් වහන්සේ සමහර විනය ප්‍රඥප්ති පස්සේ කාලෙක අහෝසි කරලත් තියෙනවා කාලීන වශයෙන් පනවපුව පස්සේ කාලෙක අහෝසි කරලත් තියෙනවා ඒ වගේ රටක වුණත් කාලීන වශයෙන් පනවලා තියෙන යම් නීතියක් තියෙනවා නම් ඒක වෙනස් කළාට කමක් නැහැ. හැබැයි දීර්ඝ කාලීන රටේ අභිවෘද්ධිය සංවර්ධනයේ පැවැත්ම ඒකේ මූලික ශක්තිය හැටියට යම් විනය පද නීති පද්ධතියක් තියෙනවා නම් ඒවා හොලවන්න යන එක එච්චර යෝග්‍ය නැහැ. ඒවා හොලවන්න ගියපු ගමන් අර සමස්තය දෙදරලා ගිහිල්ලා හාත්පසින් වෙනස් තත්වයකට ඇද වැටෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ඔය අනිත් රටවල් වල අර සිස්ටම් එක පවත්නවා කියලා කරගෙන යන්නේ ඒක තමයි. එතකොට දැන් අපේ රටවල් වලට වෙලා තියෙන්නේ එහෙම එහෙම ෆෝ එකක්. එහෙම නැත්නම් එහෙම මූලික ටිකක් අපි හරියට තහවුරු කරගෙන නැහැ. මෙන්න මේ ටික තමයි පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් ඉස්සර කාලේ අපිට තිබුණා බුදුදහම ඇසුරු කරගත්තු එහෙම පද්ධතියක්. ඉතින් ඒවා විදේශ ආක්‍රමණත් එක්කලා වෙනසිලා ගියා. පැහැදිලි උපායශීලීව වෙනසුවා ඒවා. ඊපස්සේ ඒගොල්ලෝ විසින් හඳුන්වා දුන්නු දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා අපට එච්චර යෝග්‍ය නැති වෙනකොට ඒක ආය වෙනස් කරනවා ආය මේක වෙනස් කරනවා. ඉතින් ඒව නිසා තමයි ඉතින් අපිට මේ පේන්නේ නිකන් අච්චාරුවක් වගේ. රජයෙන් රජයට ඔක්කොම අලුත් කරනවා, මුල වෙනස් කරනවා, ආය පනවනවා. ඉතින් හැම දෙයක්ම අස්ථාවරයි. අධ්‍යාපනය අස්ථාවරයි, ಗುಣධර්ම අස්ථාවරයි, එතකොට ආර්ථිකය අස්ථාවරයි. ඒ හැම දෙයක්ම අස්ථාවර වෙලා තියෙන්නේ ඇයි අර අර පැහැදිලි නීති පද්ධතියක් පනවලා ඒක දිගින් දිගට සංරක්ෂණය කරගෙන නොයාමේ විපාකය. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම කළොත් තමයි අපරිහානීය වෙන්නේ. එහෙම නොකිරීමේ පරිහානිය දැන් අපට රට තුලින්ම පැහැදිලිව පේනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. අවසරයි. හොඳයි.